භගවතු ආරහතු අම්මා සම්බුද්දස්සේ සම්පි භන්ති දීනාදවස්ස බික්ඛුනෝ සත්තායි සත්පත්ථානා භාවිතා වන්ති සුභාවිතා ඉදම්පි භන්තේ දීනාදවස්ස බික්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම දීනාදවස්ස බික්ඛුනෝ ආසවානං khං පටිජානාති දීනං මේ ආසවාති වතාවේ මතක් කරගන්න ඉතිරිවා පාල්පාතේ නැත්නම් මේක දේශනාව දීනාසව බල සූත්‍රය. බුද්ධ නිකායේ මේක දෙකොලක සංග්‍රහ වෙනවා, අටක නිපාතේ සංග්‍රහ වෙනවා, දසක නිපාතේ සංග්‍රහ වෙනවා. අපි මේ ගත්ත කොට ආදය මේ දෙකේම දැක ගන්න පුළුවන්. නමුත් අපි ප්‍රතිපිය ධර්ම දේශනා මාලාවට සාධක රූපයක් වශයෙන් සීනාතෝ බල දසක අංගුත්‍රේ සඳහන් වෙන එක තමයි දසක වශයෙන් ගන්න. ඒ සූත්‍රය අපි දසකංගුත්‍රයේ කරුණු 10 කෙව්වයි සංග්‍රහ වෙන්නේ ඒකයි ඒක දස දසක නිපාතේ කියන්නේ අටක නිපාත කරුණු 8 කෙව්වයි සංග්‍රහ වෙන්නේ දැන් මේ දසක නිපාතේ සංග්‍රහ වෙන එකේ හතරවෙනියට තමයි සඳහන් වෙන්නේ ශාන්ති වංශේ කියන ආසවස්ස දුක්ඛෝ දස්සාරි අතුපත්ථාන භාවිතා හොන්ති සුභාවිතා ඉදම්පි වංශේ කියන ආසවස්ස දුක්ඛෝ බලං අර බණ අහලා ඒ හිත යොදාගෙන නැත්තෝ හොඳට දන්න කාරණාවක් තමයි මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ කියලා. මේක සරුවච්ච සාසනයේ එක පිටු කරන එක ආකාරයක්. ඒක සඳහන් වෙනවා බල පංච බල පංච ඉන්ද්‍රිය කියලා. ඒ පංච බලවලටත් සඳහන් වෙනවා සති බලං කියලා. සද්ධා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, පඤ්ඤා බලං කියලා තමයි ඒ සති, විරිය, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක එකක් එක එකනා බලමුලුවක් බවට යෝග අවතරය අපස් කරගන්න අවස්ථාවට කියන්නේ ඒ ඉන්දිය ධර්ම බාල වශයෙන් සඳහන් කරනවා. ඊගාවට ඒව හොඳටම ඒ ඒ තමන්ගේ කෘත්‍යයේ අධිපති භාවයට පත් වෙනකොට සූර භාවයට පත් වෙනකොට අපි වට ඉන්දිය ධර්ම කියලා කියනවා සද්ධා ඉන්දිය විඤ්ඤා ඉන්දිය සති ඉන්දිය සමාධි ඉන්දිය පයි. මෙතන සඳහන් කරන්නේ සතිපත්ථාන බලය. අතන සඳහන් කරන සති බලය. මේ දෙක අතර තියෙන වෙනස අපි වෙලා ගන්න ඕනේ. හොඳට විස්තරව සාකච්ඡා කර ගන්න ඕනේ. සාකච්ඡා කරගන්නේ වටිනාකමක් තියෙනවා. එකක් තමයි අපි මෙතුවා කල්පවත්වාගෙන ඉන්න මේ සූත්‍ර විග්‍රහයට ආලෝකයක් ලැබෙනවා. මේ පෙන්වන කාරණාවල. දෙක තමයි අපි මේ කරගෙන යන භාවනාවට විවිධ පැති වලින් පෝෂණය ලැබෙනවා. විවිධ පැතිවලින් මේ භාවනා ගහ අත්විති විහිදුවා වැඩෙන්න කරුණු කාරණා රාශියක් ලැබෙනවා. ඒක නිසා සත්‍ය සහ සතිපට්ඨාන කියන මේ දෙකේ අර්ථ වෙනස දැන ගැනීමත් යෝගාවචරයට අවශ්‍යයි. ඒක බොහෝම පුළුල් විෂයක්. සත්‍ය සහ සතිපට්ඨාන කියන මේ දෙක අතර වෙනස දැන ගැනීම. සතිපට්ඨානයේ කියන එක වඩා හිත් ගන්නා තාලෙට. එහෙම නැත්නම් හිත් වදින තාලෙට කියනවනම් මේක තමයි මේ විපස්සනා ලෝකේ ආරම්භය. මේක තමයි විපස්සනා ලෝකේ මැද. මේක තමයි විපස්සනා ලෝකේ අවසානය. වෙන විදිහට කියනොත් විපස්සනා ලෝකය කියන්නේ සතිපට්ඨාන ලෝකය. මුලටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානයයි, මැදටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානයයි. අවසානයේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානයයි. ඒක නිසා යම් රහතන් වහන්සේ නමක් ආශ්‍රවයන් කියලා වූ සීනාශ්‍රවයන් වහන්සේ නම තමන්ගේ හිතට එන ඕනෙම අරමුණක් මේ සතිපට්ඨානයට දාලා ඒ සතිපට්ඨානය තුලින් දැක ගැනීමට පුළුවන් වෙනකොට දැනගන්නවා මට මේ කවදාකවත් නැති බලයක් දැන් ලැබිලා තියෙනවා මේ බලය නිසා තමන් වහන්සේ තීර කරගන්නවා දැන් මම සීනාශ්‍රවයි කියන්නේ යම් බලං ආගම්ම සීනාශ්‍රවස්ස බික්කුණෝ පටිජානාති සීනාමි ආසවාදී මේ බලයට පැමුණාට පස්සේ ඒ උන්වහන්සේට වැටහෙනවා මම දැන් සීනාසවයි. නිසා සතිපට්ඨාන මේ අවසාන පැත්තෙන් බලනකොට පෙරහැර යන්න ඇරලා පිටිපස්ස පැත්තෙන් බලනවා වාගේ තමයි මේ මේ අපි පිටු කරගන්න පැත්ත. නමුත් මේ සතිපට්ඨානේ වටිනාකම වැඩි කරගන්නට පැහැදිලි ආක්ෂිකාර්මයි ඉදපත් කරන්න පුළුවන් යෝගාවචර ජීවිතයේ මැද කොටාසට. ඒක පවත්තාව නැත්නම් විපස්සනා ඥාන පහළ වෙනකොට අපි වැදගත් වෙන්නේ අර්ථකතනෙමයි සතිපට්ඨාන අර්ථකතනෙමයි. භාවනාවට වැදගත් අපි වැදගත් වෙන්නේ භාවනාවේ අර්ථකතනෙමයි සතිපට්ඨාන කියන අර්ථකතනෙ. මේක කියනකොට උගදෙනෙක් මේ ආගමයි ධර්මයයි දෙක අතර තියෙන පටලැවිල්ලකට වැටෙනවා. ලෝකයේ කියන මේ බුද්ධ ආගම නැත්නම් පවතින ආගමේ මේ සතිපට්ඨාන කියන වචනේ ඇහෙන්නත් නැහැ. ඒකේ තියෙන විවිධාකාර ගාල බෝට්ටියක් විවිධාකාර දෙනෙක් එකතු වෙලා කරන මහා උත්සව ව්‍යාපාර. නමුත් සතිපට්ඨාන කියන්නේ ඥාන ඒක හාත්පසින්ම වෙනස් තමන්ගේම ආධ්‍යාත්මයට තමන්ගේම සීල සමාධියට ප්‍රඥාවට පොදු වෙච්ච තාමත්ම සලකින්නේ සුරක්ෂිතව රැකී සිටින වැඩ පිළිවෙල. ඒ නිසා යෝගාවචරයා මේදී හඳුනා ගන්නව නම් මේක තමයි මේ සාසනයේ මුල මේක තමයි මේ සාසනයේ මැද මේක තමයි මේ සාසනයේ අග කියලා අපි ගතපත්තාණින් ගත කරන මොහොතක් මොහොතක් පාසා හිත සමර්ථ සම්පූර්ණ සන්තෝෂයකටපත් වෙනවා අපේ ජීවිතේ පිරිසිදු ජීවිතයක් බවට සම්පත්‍ති කර ජීවිතයක් බවට සන්තුෂ්ටි කර ජීවිතයක් බවට පත් වෙනවා ඒ නිසා මේක විපස්සනා ගුරුවරු අර කලිමුත් අපි අවස්ථාවක සඳහන් කළා වාගේ මේකට මුලටත් සතිපට්ඨානෙ මැදටත් සතිපට්ඨානෙ අගටත් සතිපට්ඨානෙ කියලා යෝගාවචරයට නැවත නැවත අහන්න කලස්සනවා යෝගාවචරයට නැවත නැවත පරිශීලනය කරන්න කලස්සනවා මේ සතිපට්ඨාන කියන එකේ අර්ථය. ඒක එක විදියක අවධාරණය කිරීමේ ක්‍රමයක්. ඒකට හොඳ විනිලු කියන වගේම හොඳ විස්වාදින කතාවක් සඳහන් වෙන අපේ ලංකාවේ ඉතිහාසයේ බුද්ධ මේ රට පාලනය කරන කාලේ එංගලන්තේ රජිනකේ තමයි අනතක පැවතුනේ ලංකාවේ හිටියේ පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක්. ඒ ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස් පිට තමයි එංගලන්තේ මහරජින මෙහෙට පණිවිඩ දෙවන්නේ මෙන්න මෙහෙම කරන්න ඕනේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා. එංගලන්තේ මහරජිනගේ පණිවිඩ පයින් ක්‍රියාත්මක කරවන්නේ තර මහාණ්ඩුකාරයා එහෙම නැත්නම් ඒ අග්‍රාණ්ඩුකාර තමයි. ඒ කාලේ අහලා තිබුණා ලංකාව දිනු කරන්නේ ආර්ථික සංවර්ධනය කරන්න වැඩි වැඩියෙන් සූරා කණ්ඩ මොනවද කරන්න ඕනේ කියලා. ආන්නෝකට අපේ වාර්තාවක මේ ආණ්ඩුකාරය එළියට කියනවා ලංකාවේ මේ වැඩි වැඩි ලංකාවේ ප්‍රයෝජන ගන්න සාත්‍රික වෙන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එක තමයි පළවෙනිම එක තමයි ලංකාවට කෝච්චි පාරක් හදන්න. දෙක තමයි ලංකාවට කෝච්චි පාරක් හදන්න. තුන්වෙනි කාරණාවක් තියෙනවා ඒකත් මොකද්ද ලංකාවට කෝච්චි පාරක් හදන්න. එතකොට මහරජින්ට පොල්ලෙන් ගැහුවා වගේ ඔළුවට හොඳටම තේරෙනවා එකක් කෝච්චි වාරමයි දෙකක් කෝච්චි වාරමයි කියන කෝච්චි. ඒ හදපු කෝච්චි වාරම යාදාපු කරනවා. ඒ ඉස්සරහට 77ක් විතර කාලේ වෙනකන් ලංකාවේ එක මිනිස්සුෙකුට සිල්පර කොටයක්වත් ඊට වැඩිය තියාගන්න බැරි වුණා. සුද්ධ හදපු කෝච්චි වාර තමයි ඒ තාම තියෙන්නේ. මොකද ඉදා ඒ මිනිස්සයා දැක්කා මේකේ දිනුවට බලපාන ප්‍රධාන කාරණාව සවාහනක. ඒ වගේ තමයි කෙනෙක් අහනවා නම් භාවනා කරන ජීවිතයක මොනවද ප්‍රධාන දේ, වැදගත්ම දේ කියලා කියන්න පුළුවන් භාවනාවට ප්‍රධාන කාරණා තුනක් බලපානවා. මුලදී ධාන වැදගත් වෙන සතිපට්ඨාන, මැදදී ධානත් වැදගත් වෙන සතිපට්ඨාන, අගදී ධානත් වැදගත් වෙන සතිපට්ඨාන. ඒක වටහා ගන්න ඕනේ. මේ සතිපට්ඨාන කියන එක කොච්චර විග්‍රහ කරලා කොච්චර විෂදව අපි දැනගatiද මේ නොදැනීම නිසා නේද අපි මේ වල්මත් වෙලා ඉන්නේ මේන් තොර දේවල් දැන ගැනීම නිසා නේද මේ සතිපට්ඨාන දැන ගැනීම අවුල් වියුල් වෙලා තියෙන්නේ කියන එක උදේට යෝගාවට පිටට වදිනවා. වැඩිනවා නම් අර අලික අලිකට කලින් සදාහන් කරගත්ත වාගේ සතිපට්ඨානේ හිත පවතින හැම වෙලාවකම ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. මුලදී මැදදී අගදී සම්පූර්ණ කර යුතු වන්නා වූ සතිපට්ඨානේ තමයි මම මේ කරගන්නේ. සතිපට්ඨානේ තමයි මම වඩන්නේ. ප්‍රතිපත්තානේ තමයි මේ බහුලීගත කරන්නේ කියලා ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් අර කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ එනි මේ සතිපට්ඨාන පිළිබඳව වැටහෙන මූල ධර්ම ඒ වගේම ප්‍රායෝගික කාරණා ඉදිරිපත් කරගෙන අපි දන්නා සතිපට්ඨානයේ තව විශේෂ කාලයක් කරනවා. තව විශේෂ ආලෝකයක් ලබනවා. අපි ගිය පාර ධර්ම දේශනා හමාර කරන කොටත් මේ වගේ ප්‍රවිෂ්ඨයක් අපි ලබාගෙන තිබුණා. සතිපට්ඨානයේ තමයි අපි මේකට යන්නේ කියලා. ඒ සතිපට්ඨානයට යනකොට මේ සතිපට්ඨාන කියන වචනේ මූලික ක්‍රියාපදය සතියයි. ඒ ඒ සතිය පිළිබඳව සතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අපිට අමාරුයි සති බල සතිපට්ඨාන බල කියන මේ ධර්මතාවයක විස්තර කළා දෙන්නේ. ඒක නිසා අපි එදා මුලින් හඳුනා ගන්න උත්සාහ කරා සතිය කියන එක භාවනා යෝගාවචරයකට ගැළපෙන තාලෙට තමයි දන්න කාරණා තව තවත් කොට්ටෙන් වෙන කාලෙට කොහොමද වටහාගන්නේ අපි මේ තේරවාද සම්ප්‍රදායේ මේ වාගේ ධර්මතාවයක් රූප ධර්මයක් වේවා නාම ධර්මයක් වේවා වටහා ගැනීමේදී ඒ මූලික රාමුවක් ආනේ රාමුව තුල වටහා ගත්තොත් ඒක වැඩේට සාරයි වැඩේට ඇති කියලා කියනවා ඒකට කියන්නේ ලක්ෂණාදී සතුක්ක ණය ඒ ධර්මතාවයේ ස්වභාවික ලක්ෂණය දෙක ඒ ඒ ධර්මතාවය කරන වැඩේ මොකක්ද? එයාගේ රාජකාරිය මොකක්ද? තුන්වෙනි එක ඒ ධර්මතාවය දැන් එළබිලා තියෙනවා නම් ඒක වැටෙන්නේ කොහොමද? හතරවෙනි කාරණාව තමයි ඒ ධර්මතාවයේ ලං වෙන්න කිසි කරගන්න ආගන්නෙම බලපාන කාරණා මොකක්ද කියලා. ඒකට කියනවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදන්තාන කියලා. ඉතින් මේ සතිය බුද්ධ දේශනෙහි ඒ වාගේම තමයි විනයටත් ඒ වාගේම අභිධර්ම කොටසටත් ධාමත්ම පැතිරිච්ච සම්බන්ධීකරණය. අපි ඒක අද පවතින ලෝකෙට රබර් සම්බන්ධයි. රබර් හැම ආයතනම මේ කාර්මික පැති වලට යාන්ත්‍රික පැති වලට හැම දෙයකම සම්බන්ධ වෙනවා. ඒ වාගේ තමයි මේ සතියත් මේ පිළිපිටක තුනේ හැම තැනම බැලුවොත් නිකන් හරියට කියනවා නම් රාජභෝජනයක ලුණු සම්බන්ධ වෙනවා. බොහොම පුංචිවට තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් මේ ලුණු නැත්තම් කිසිම දෙයක රසයක් නැහැ. ඒක නොවන තැනකුත් නැහැ. අන්න වගේ මේ විවිධ පිටකවල සතිය විවිධ තැන්වල සඳහන්. ඒ නිසා සතියේ ලක්ෂණය පෙන්වන කොටන් අර්ථ කීපයක් සති, සරණතා, අනුස්සරණතා, පටිසරණතා, සාරණතා, ධාරණතා ආදී වශයෙන් ඒ අභිධර්මයේ පෙන්නනවා සතිය පෙන්නන්නේ ස්මරණය. නැවත මෙනෙහි කරගන්න පුළුවන් අපි සිහිය කියලා කියන්නේ. අපිට ඒ දේ සිහි නැති වුණා කියවහම ඒ වෙච්ච දේ දැන් මතක නැහැ. හොඳට සිහිය තියෙනවා කියවනම් ඒ වෙච්ච වෙලාව වගේම දැන් ඒ දේ මතකයි. මේකට ධාරණ ශක්තිය කියලා කියනවා. සාරණ ශක්තිය කියලා කියනවා. නැවත චිරකතං චිරකතං චිරභාසිතම්පි සාරේති ඈත ඉස්සර කාලේ කරපු කතාවක් ඈත ඉස්සර කාලේ කරපු දෙයක් හොඳට මතක තියෙනවා ඒ මොකද ඒ කරන වෙලාවේදී හොඳට සතියෙන් කරලා තියෙනවා ඒ නිසා හිතේ ධාරණ ශක්තිය වැඩි අනුස්තර අනුස්මරණය කරනවා කියලා අපි සිංහලෙන් කියන අනුස්මෘති කියන මේ සංස්කෘත වචන පාලියට දානකොට අනුස්තර පටිච්චරති පටිස්මෘතිය මෙන්න මේ විදිහට සතිය පවතිනවා නම් මේ කාරණේ පවතිනවා මතක් කරගන්න පුළුවන් ගැතියක් තියෙනවා. නමුත් මේ විපස්සනා ලෝකේ සහ සමත ලෝකේ දෙක ගත්තාම අපිට භාවනා ක්‍රම පැතිරලා තියෙන ප්‍රධාන ක්‍රම දෙක මේ විയോഗාවචරයෝ සහ කර්මස්ථානාචාර්යවරු මේ සතියේ ලක්ෂණ දෙකකට නැත්නම් සතියේ වුණත් දෙකකට දෙකොල්ල ප්‍රිය කරන ගැතියක්. ඒක අටුවාවෙත් මේ පරිසම්පදා මාර්ගයේ පැහැදිලි කරලා පෙන්නනවා උපත්ති සති උපත්ථාන සතිපත්ථාන වශයෙන් මේ සතිපත්ථාන වචනේ අර්ථ රාශියකට බෙදලා කරලා පෙන්නනවා ඒ සතිය විස්තර කරන්න හදන පදවල අනුව තේරෙනවා සමත යෝගාවචරය සතියේ අඳුනා ගන්න කැමති වෙන්නේ වැඩියෙන් ප්‍රෝජන ගන්න කැමති වෙන්නේ මෙන්න මේ මේ ලක්ෂණ. විපස්සනා යෝගාවචරයට රසවත් වෙන්නේ මනාප වෙන්නේ ඒ සතියේ තියෙන මේ මේ ලක්ෂණ. ඒක නිසා මේ සතියට අර කරණ ලක්ෂණ, කාරණ ලක්ෂණ කියලා මේකට කියනවා. මෙනෙහි කිරීමේ නැවත ජීවත් කිරීමේ ලක්ෂණ කියලා. අපිලාපන ලක්ෂණ කියලා අතුවාව පෙන්වලා දෙනවා. ඒක ලක්ෂණයක්. ඒ ලක්ෂණය සඳහන් වෙන්නේ නිකන් ඕනෑම අරමුණක් ඉදිරිපත් වෙච්චාම අරමුණට ප්‍රවිෂ්ඨ වෙන ගැටි. අරමුණට කෙලින්ම බැහැ ගන්න ගැටි. විලාපන ලක්ෂණේ නැත්තම් පොලාපනින ලක්ෂණේ කියලා කියන්නේ බැහැගන්නේ නැහැ මතු පිට තරන්දි තරන්දි කියන කාරණා. අතුවා පෙන්වන්නේ මේ විච්ච ලබු කුබුලක් වතුරට දාපුවාම ඒක නිකන් වතුර මත වතුර රැල්ලත් එක්ක පොළ පොළා පැන පැන මතු පිට පාවේවි පාවිච්චි කරන කවදාකවත් ඒ ලබු කබලට වතුරට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඒක පොලාපන ලක්ෂණේ නැත්නම් පිලාපන ලක්ෂණේ. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ අන්න එහෙම පාවීමක් නැතුව දාපු තැනම එතනම ගිල ගන්න. එතනම ප්‍රවිෂ්ඨ වෙන. එතනම නිමග්න වෙන. එතනම සිතා බහින ගතිය තියෙනවා. අපිලාපන ලක්ෂණා කියලා ඒක පෙන්වන්නේ ගල වතුර උඩ දාපු ගලක් වාගේ. ඒ ගල පාවි පාවි ඉන්නේ යම් තැනකද වතුරට වැටෙ එතනම ඉල්ල ගන්න. එතනම බැස ගන්න. එතනම නිමග්න. එතනම ප්‍රවිෂ්ඨ. ආයේ ඒක නතර වෙන්නේ නැහැ ආඩියට ගිහිල්ලා ගන්න. මහා කන්දේ වතුර කන්දේ ආඩියටම බහිනවා. කොහින් හොයාගත් එකක් තමයි අපිට සඳහන් කළේ කොළපතකට දැමුව ගිනිගත් යවටක්. අපි කොළ එකතු කරලා එකතු කරලා තියෙන මහා කොළ ගොඩක් තියෙන දැක්කොත් ඕකට හොඳ රත්වත් රත්වර්ණ රත් වෙන්න යකඩ රත් වෙච්ච යකඩයක් දැම්මොත් ඒක එහෙම කාගෙන ඒ කොළ කොට ගිලා කපාගෙන දෙලින්ම ආදියට බයි. ආයෙත් ඇකිලීමක් නැහැ. රත්ති හොඳට මඩක් රත්ති පිටියකින් බටර් කෑල්ලක් කපනකොට දෙලින්ම කපාගෙන බයි. දැම්බිච්ච අලකාලයකට ගැරුපෙන් අයින්නකොට කෙලින්ම ඒක තාගට පයි ආයෙක නෑ දෙකලා යන ගතියක් මේන්න මේකට කියන අපිලාප උපගන්නන ලක්ෂණ කියලා කියනවා අරමුණ වෙත කියන ගොස් දක්වන ගතිය ඒක මානසිකාරයත් එක්ක වෙන් කළ දක්වනකොට උපගන්නන ලක්ෂණ කියලා කියනවා මේ මේවා වලින් අතුවා හුඟක් රුචි ලක්ෂණේ වගේ පෙන්නන මේ අපිලාපන ලක්ෂණ විපස්සනා ලෝකයක් බොහෝම කැමති මේ ලක්ෂණට අරමුණට හිත වැටිච්ච ගමන් ආ ඒ පැත්ත මේ පැත්ත බැහැලා තරන් දීලා පටබැ සෑහෙලා බැහැලක් නැහැ කෙලින්ම අරමුණට බැස්සා. යම් වෙලාවක ඒ නිසා අරමුණ තියෙද්දිත් ඒක අරමුණ අන්දමන්ද වෙනවා නම් අරමුණ කියා ගන්න බැරි නම් අරමුණේ තියෙනවද නැද්ද කියලා කියා ගන්න බැරි ගැතිය තියෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒක පොළාපයින් ලක්ෂණය සතිය විරුද්ධ පැත්ත. අපි වැඩි යුතු පැත්ත නෙවෙයි, ගත යුතු පැත්ත නෙවෙයි. ගත යුතු පැත්ත නම් අපි උත්තරේ සිදුවීමක් සිදු වේවා නැත්නම් නාභේ අග ආස්වාද ප්‍රසාදේ වේවා අදිනකොට ආයෝතවනවා යවනවා තබන අවස්ථාව වේවා වම දක්න කියලා කරන අවස්ථාව වේවා ඒ කොයි අවස්ථාවේ හෝ පය දකුණ තබන වෙලාවේදී දකුණ තබන බවටම හිත වැදගෙන එහිම නිමග්න වෙනවනම් අන්න සතිය පිහිටියා දඟුන තමන වෙලාවේදී gedara දේවල් ගැන කල්පනා වෙනවනම් හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා මෙහෙම කකුල තියෙනකොට දැනගැනීමෙන් කොහොමද නිවන් දකින්න පුළුවන් නේ කියලා ආදී සැක කල්පනා කරනවනම් ඒකපත් ඒ නිසා මේ සතිපට්ඨානයේ මේ තියෙන ලකුණ යෝගාවචරයට ලබන්න දුෂ්කර දෙයක් නෙවෙයි. ඒකටම වෙනම පාරමිතා පුරන්න ඕනේ. වෙනම මොනවාක්වත් බලිත වෙන්න කරන්න දෙයක් නැහැ. හරියට කාරණාව දැනගන්න ඕනේ මේ දේ කරන තමන් ඉදිරියට ඉදිරියපත් වෙන ආරමුණ. ආස්වාදේ ප්‍රස්වාදේ වේවා පිම්බි නැකිලි වේවා යවන තමන අවස්ථාවක් වේවා නමන විහාරන අවස්ථාවක් වේවා ඈත බලන මෑත බලන ඍජුව බලන ඉස්සරහට යන පස්සට යන ඕනෙම අවස්ථාවක මේ කරන ක්‍රියාව නැත්නම් ඒ අරමුණේ දෙලින්ම හිත එහිට වැදී ගන්නවා නම් අන්න ඒ ඒ කරන ඒ අත්දකින්න දේ මතකෙ හිතෙනවා කාර්ය ලක්ෂණ හිටිනවා. ඒක නැවත කියන්න පුළුවන් ගැතියක් තියෙනවා. මෙන්න මේ විදිහට මම හිතේ යොදනකොට ඒ අරමුණේම හිතේ හිත ඇතුළත අරමුණේ හැටි මෙහෙමයි. අන්තබන්ද භාවයක් එන්නේ. පස්සේ ආයේ මෙනෙහි කරන්න අපහසුතාවයක් ඇත්තේ නැහැ. අනුස්මරණය කරන්න අමාරුකමක් ඇත්තේ නැහැ. ඒක නිසා හොඳ මාතකයක් ඇති කරන් ඉගෙන ගන්න එහෙම ඕනේ නම් එනද හරියට එල්ලේට වෙඩි තියනා වගේ සූක්ෂම වැඩක් කරන කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඉතාම සූක්ෂම නිර්මාණ ශිල්පියෙක් ඉන්නවනම් අත්‍යවශ්‍ය මාර්ගයක් තමයි මේක සත්‍ය. ඒත් සමහරලාට මේකට සත්‍ය කියලා කියන්නේ නෑ. නමුත් මේක නැත්නම් ඔය ඒ ඒ වෘත්තිය කරන්නේ. නමුත් ඒ උගේ ඒ වෘත්තියට විතරයි ඒ සතිය පිටන්නේ අනිත් දේවල් නැත් වෙනවා. යෝගාවචරය නිසා හැම වෙලාවෙම මූල කර්මස්ථානයේ භාවනා කරමින් ඉඳගෙන ඉන්න වෙලාව වේවා සක්මන් කරන වෙලාවේ වා දකුණු පාය වම් පාය වශයෙන් කඩන්නේ හෝ එහෙම නැත්නම් එදිනෙදා වැඩ කරන වෙලාවේදී හෝ වේවා අනුමිත කතා බතා ඒ දේශපාලන කතා තිරස්කාන කතා මේ එකකදීවත් මේ රතිය පිළිගන්නේ මොකද බාහිරට හිත දුවන කල්මත් වෙනවා නිසා ඒකෙන් තොර වෙලා තමන්ගේ මේ සතර සතිපට්ඨානට අයිති වෙන කය වේවා වේදනාවක් වේවා සංඥාවක් මේ හිත හිතවිල්ලක් වේවා අනිකුත් වෙන මතුවෙන ඇහිම් දැකීම ආදී ධර්මාරම්මණයක් වේවා එහි හිතින් මග්න වෙනවා නම් අන්න සත්‍ය කියනවා ඒක නිසා මේක කරන්න බෑයි කියලා මේක කරන්න සුදුසුකම් නැහැ කියලා මේක මේ වෙලාවේදී ගැළපෙන්නේ නැහැ කියලා කිසිම දෙයක් රහතන් වහන්සේට නැහැ ඒසා මුළු දවස පුරාම රහතන් වහන්සේට තමන්ගේ සීනාස්තෝ භාවයේ සාධි කරනවා ඒක පුද්ගලයෝ එහෙම නැහැ. මේ අත්තන්ට පේනවා අසවල් වැඩේ කරනකොට සතිය ගිලිහිලා යනවා. හිත අන්ධමන්ද වෙලා යනවා. හිත විචිත්ත වෙලා යනවා. භාවනා කරන්නයි කියලා චෝදනා එනවා. ඒ නිසා ඒක සතිපට්ඨාන තනක් නෙවෙයි. ඒ ගුරුවරයා හොඳ ගුරුවරයෙක් නෙවෙයි. ඒ මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා ඉතින් දැන් හොයනවා ගුරුවර හොයනවා හොය හොයා යන්න. ඒක පුද්ගලයන්ට වෙන්නේ මොකද? මේ මේ සමහරක් කාරණා සතිපට්ඨානේ නෙවෙයි කියලා හිතේ. ඒ කාරණා එනකොට හිතෙහි නිමග්න වුණත් එක්කෝ ඒක සැක හිතනවා. එක්කෝ නිමග්න වෙන්න ඕනකම තිබුණාට නිමග්න නොවි යරි. ඒ දෙකේදීම ඒ සමහර 100ට ප්‍රමාණයක් ඒක පුද්ගලයන්ට දරා ගන්න බැරි, අල්ලා ගන්න බැරි, කොටු කර ගන්න බැරි රාශි කොටක් තියෙනවා. ආනේ වලදී යත්ත අන්දමන්ත වෙනවා, වටපිට බලනවා, අන්‍ය ගුරුවරු හොයනවා, අන්‍ය ක්‍රම හිතනවා. මොකද සතිපට්ඨානේ සාහිත්‍යයක් ලැබෙන. සහතන්නාන්තේ දෙකම අවුෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. ඒ නිසයි උඹට රහත්ය. විදුත්තා. හරියයි. ඕනම දෙයක් ආවොත් ඒක සතිපන්තාන දාගන්න ශක්තියක්. මේක ඊටත් වඩා සුදුසු තමයි සර්වඥ. ඒ සර්වඥන් වහන්සේට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කුණ කුණිත පරම්පන්තේ තීනාදවස්ස බික්කුණෝ සත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොන්තු භාවිතා ඒවම් පිටන්තේ තීනාදවස්ස බික්කුණෝ බලන් හොති ස්වාමීන් වහන්සේ මේ සීනාසව කළා වූ ස්වාමීන් වහන්සේට මේ සතර සතිපට්ඨානේ භාවිතයි විභාවිතයි මනාකොට පුහුණු කරලා කියනවා ඒක එයාට බලයක් ඒ බලය නිසා මම සීනාසව වුණා කියලා විතරෝ මතක් මේක පුද්ගලයා මේක නෑ යෝගාවචරයට මේකේ 100 ප්‍රමාණය තව අඩු. තමයි හිත යොදන එකටවත් යන්නේ. ඉතින් චෝදන. ඉතින් යෝජන. ඒ අරමුණේ හිතින්නේ නැහැ මේ අරමුණේ ඉන්නේ නැහැ ඒක කරනකොට මේකට යනවා මේක කරනකොට ඒකට එනවා කියලා ඉතින් හොයනවා කොයි අරමුණේද හුඟක් ලේසි කොයි තැනදීද හුඟක් ලේසි ආදි වශයෙන් ඒ ප්‍රවිෂ්ඨේ ලබා ගන්නට ඇතුළත් පිට ඇතුල් වීම අල්ලා ගැනීම සාහවුරු කර ගැනීම ලබා ගන්න හරියට දවසේ එක වෙලාවයි හරියන්නේ තමයි එකම අරමුණකයි පිටිකාන්නේ එකම තැනටයි රුචි එහෙම තමයි ඒ ප්‍රවිෂ්ඨය තියෙනවොත් ඒකේ දෝෂයක් නැහැ මොකද සතිපට්ඨානය පිළිබඳව පෙළ ඊගාට අටුවාව ඉක්මවල යන්න කෙනෙක් ඊගාවට ගියොත් ඒක මේක හරියට පැහැදිලි කරලා දෙනවා යථාපාකටං විපස්සනා පිළිවෙතෝ පච්චා අනුප්ප අනුප්පාත්තං තේනපි උපායේන උපට්ඨපෙත්වා කියලා යම් දෙයක් ප්‍රකටද එතනින් ප්‍රවිෂ්ඨ වෙනවා යථාභාගතං විපස්සනා බිනිවේකෝ අන්න ඒක තමයි විපස්සනා අබිනිවේකෝ විපස්සනාවට වැදගත් වැදගත් පච්චා පස්සේ අනුප්පාත්තං තේනපි ප්‍රකට නොවුණු දේවලුත් උපායේන පට්ඨවෙත්තා. උපායේ ධර්ම කාරණා මතු කරමින් නැවත නැවත හිත යොදමින් මොන දේද සතිපට්ඨානට නොගැලෙන්නේ. නොගැ නොගිනි හැක්ටි වෙන්නේ. අයිති නැති වෙන්නේ කීක බල බලා බල බලා යොදවන එක තමයි අර ප්‍රවිෂ්ටි ලබාගත් ප්‍රශ්නේ කඩන්නේ. මේකක් ඉවරයි කරවන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ එහෙම දෙයක්වත් ඉතුරු වෙන්නේ. හැමදේම ඉතාම ප්‍රකට දෙයින් ප්‍රවිෂ්ඨය ලබා ගත්තට පස්සේ ඊ ඇතුළතට ගිහිල්ලා ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ සති සමාධි පිහිටියාට පස්සේ ඇති වෙන ප්‍රත්‍යයෙන් මතින මතින හැම එකම ඇද්ද ඇද්ද ගහනවා. ඇද්ද ඇද්ද බලනවා සතිපට්ඨාන තමයි. මානසිකට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද සතිපට්ඨානට ආයිති වෙන්නේ නැති කියලා. හරියට ජීවිතය වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන කැලේකට ගිහලා දවස් 7ක් ඇවිදලා බලනවා මේ කැලේ බෙහෙතට ගන්න බැරි මොනවද කියලා. පිටිසර වෙලා පව වෙනවා කිසිම දෙයක් නැහැ බෙහෙත් ගන්න බෑ සතිපට්ඨානය නාහපු කෙනෙක් අපි හිතුවොත් අර සතිපට්ඨානට අහලා හිත නේදපු කෙනෙක් බැලුවොත් එහෙම හරිම ප්‍රශ්න තමයි යතන කොහොමද මේක පටන් ගන්නෙ කෝකද ප්‍රකට දේ කොතනින් පටන් ගත්තොත් හොඳයි කියලා ඒ සතිපට්ඨානට අහුවෙන්නේ නැති දේවල් හොඟයි අහුවෙන දේවල් බොහෝමත්ම ටිකයි නැත්නම් එකයි ඒක තමයි මේ පු탁 යන ලෝකේ රහත් ලෝකේ වෙනද. ඒක නිසා සතිපට්ඨානය ගැන නැත්නම් සතිය ගැන දීපත් කරන කෙනා මූල ධර්ම වශයෙන් පිළිගන්න ඕනේ. භාවනා කළ නොයුතු අරමුණක් කියලා මේ ලෝකෙදී අපි කියනවා. එහෙම දෙයක් තියෙනවා නම් ඉතින් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තමයි. එහෙම නැත්නම් මෛත්‍රී බුදු දාන වහන්සේ දැකීම වාගේ පරමාර්ථයක් වෙන්න. ඉතින් මේ පිට යම් කිසි දෙයක් තියෙනවා නම් මෙන්න මේ දේ භාවනාවට ගැලපෙන්නේ නැහැ කියලා කිසිම දෙයක් කියලාවන්න බෑ. ඒ නිසා විපස්සනාට ගැලෙන්නේ නැති, ගැලෙන්නේ නැති අරමුණක් මොකද්ද කියලා අහුවොත් එහෙම තියාගන්න උත්තරයක් නැහැ. සමතේ අහුවොත් නම් සමසතරිස් කර්මස්ථාන කියලා කියනවා. විපස්සනාවට හැම අරමුණක්ම අරමුණක්මයි. ඒ නිසා ලංකාවට දින්දීම හැකිනම ක්‍රමයේ හඳුන්වා දුන්නට පස්සේ හරියට චෝදනා තිබුණා. හරියට විවේචන තිබුණා. මේ සරුවචනාවේ දේශනා කරපු නැති එකක් භාවනා මනසිකාරයට අරගෙන මේ සතිපට්ඨාන ගැන බලනකොට තේනවා ඉන්දිය නැති මේ වගේ දෙයක් නෙවෙයි සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙන නිදර්ශනන බලනකොට ගන්න බෑයි කියලා දෙයක් නැහැ ඕනෙම අරමුණක් විපස්සනාට ගොදුරු වෙන්න. නමුත් ඒකේ රහතන් වහන්සේගේ බල. ආධුනිකයට බල. ආධුනිකයන් නිසා යම් තැනකින් හිත බස්සගත්තා නම් ඉතින් ප්‍රවිෂ්ඨය ගත්තා නම් එතෙන් පටන් ඒක විශාල කිරීමේ බහුලීකත කිරීමේ භාවිත කිරීමේ මේ වැඩ පිළිවෙලට යන්න ඕනේ මේකට සූත්‍ර පිටකේ සඳහන් කරන වචන තුනක් තියෙනවා ආසේවේති භාවේති බහුලීකරෝති කියලා. ඉස්සල්ලාම ආශ්‍රය කරලා බලනවා ලේසි මේක. ඒ තුලින් ප්‍රවිෂ්ටි ලබා ගන්නට පස්සේ ඊට පස්සේ භාවි ඒක වඩනවා සාමාන්‍ය ප්‍රදේශයකට වඩනවා ඒක බහුලීකරෝති කියලා කියන්නේ අප්‍රකට ප්‍රදේශ දක්වාම මේ ආලෝකයේ වීදුවනේ නොදක්ක දෙයක් නැහැ කියන මට්ටමට සැකයක් නැති මට්ටමක් රාකයක් සම්පූර්ණයෙන්ම නැති මට්ටමක් වෙනකන් ආත්පතේ වෙනකන් වදිනවා ආතීරිත භාරිත බහුවිතර සර්වඥාන්තේ සති සම්පෝඥාගේ ගණනා කරනකොට සති සම්පෝඥංගෝ කෝකස්සුතු මයා සම්ම දක්කාතෝ භාවිතෝ බහුවිතර මම බලාට මනාකොට පෙන්නලා දුන්නා මම ඒක භාවිත කරා මම බහුවීකත කරා ඒක මතක් කරනකොට මේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ හිත සුව වෙනවා. ඒක මතක් කරන සර්වඥාන් වහන්සේගේ හිත සුව වෙනවා. ආමොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ හිත සුව වෙනවා. අපිත් අද ඒක මතක් කරගන්න. ඒ මොකද මේ වගේ හැකි සංඥාවෙන් මේ දේ කරන්න පුළුවන් කියන සංඥාවෙන් බැසගත්තට පස්සේ ලෙඩ රෝගෙන් තියෙනවා බොහෝ කුංචි දේවල්. එහෙම නැත්නම් ලෙඩ රෝග මහ ලොකුයි. ඒක ඔක්කොම සුව වෙනකම් බලා ඉන්න සතිපට්ඨාන කරා. ඒ නිසා මේ සතිය මූලික ලක්ෂණය අපිලාපන ලක්ෂණ වැටිච්ච තැන වැටිච්ච තැන ඒතරම සිතා බහින ගැතිය. හරියට මැටි කෑල්ලක් මැටි ගොඩකට යකඩ ගුලියක් දාපුවාම වාගේ පිටිගත් යවතක් කොළපතකට දැම්මාදී වතුරට ගලක් දැම්මාදී බහින ගැතිය තියෙනවා අපිලාපන ලක්ෂණ. ඊගාවට ඒ මූලික ලක්ෂණය ඊගාවට ඒ සත්‍ය යම් කිසි හිතකට වැදුනා නම් ආවා නම් හිතානම් ඒක තියෙන බවට ලකුණක් වෙනවා. නැත්නම් ඒ සත්‍ය කරන ක්‍රියාවක් කියනවා අසම්මෝධ රසයි කියලා. හිත මුසාම මෝහණය කරන අවුල් කරන ගතිය දුරු කළා. හරියට හිත පැහැදිලි. සම්මෝධ භාවය පිළිනැති කරන ගතිය නැතු වෙනවා. හරියටම අරමුණට මුහුණ දාන්න. සම්මෝධ භාවය නැති කරනයි කියන එකයි දැනගන්න. ඉතින් ඒක භාවනා කරනකොට ඉස්තරලාම වැටෙන යෝගාවචරයට තමයි. තම ආස්වාද නොරල් ඇතුලට ගන්නකොට ඒ විදිහේ හිත පිහිටියානම් පිහිටපු ගමන්ම දැනගන්නවා හරි මගේ හිත ආස්වාදයේ ආස්වාදයේ හිටියා. ඊගාට ප්‍රසවාදයේ හිත හැරෙන. හැරෙනකොටම ඒ ප්‍රසවාදයේ හිත හිටියා. නැවතත් ආස්වාද, නැවතත් ප්‍රසවාද, නැවතත් ආස්වාද, නැවතත් ප්‍රසවාද. මේ විදිහට අරමුණ පුරුෂ රැල්ල, උලන් රැල්ල මේ පැත්තට මේ පැත්තට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් කළත් පීටි සතිය එnde ende ende ende ende ඒ සැලෙන gati වලින් ආරම්භයේදී සැලෙන gati විකුණත් ක්‍රමයි සම්පත් වෙනවා හොඳට ගන්න. එකයි දන්නේ ඒක හොඳට ගන්න. පිම්බීම හැකිලිම කරන කෙනාට මේ අතුල්ලිය පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ ටික වේලා කරන මේ පිම්බීම හැකිලිම දෙක අතරමැද වාරේ මේ පිම්බීම මේ උච්ච අවස්ථාව මේ මධ්‍යම අවස්ථාව ආදී වශයෙන් ඒක පිළිබඳව එන්නේ එන්න තහවුරුවක් පහසුවක් විකාශුවක් එන්නේ එන්න වැඩෙන්න පටන් ගන්නවා මේ වැඩෙනකොට වැඩෙනකොට මේ සත්‍ය ඉස්සලා මද ආශ්‍රයකට ආශේවණයකට වැටලා පස්සේ භාවිත වෙන හැටි එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අඛණ්ඩව පවතිනකොට බොහෝමත්ම ප්‍රකටයි. ඒක වේග ශීඝ්‍ර මේ දිනුවක් වෙනවා. මොකද ඒ ආධුනික හිතේ තියෙන දුර්ලභකම තමයි ඒ ඒකාකාර දිනුවක් පවතින තු වහ වහ කැරේ. කැඩිලා අරමුණු වෙනස් කරන ගතිය නිසා අරමුණු රාශි රාශි මත සතිය පිහිටවන ගියාම අන්තිමට යෝගාවචරණ පැකයක් පහළ වෙනවා ඒ සතිය කියන්නේ මේකටත් සමාධිය කියලා කියන්න පුළුවන් මේකත් භාවනාවක් කියලා තමයි සැක පහළ වෙනවා ඒ සැකේ නැති වෙන්න ඕන නිසා තමයි කියන්නේ එකම අරමුණක බොහෝ වේලාවක් ඉන්නකොට එයින් ලබා ගන්නා වූ මේ අසම්මෝත ගතිය. අමතක නොවන ගතිය ඉදිරිපත් වෙනකොට යෝගාවචරයට ඒ ශක්තියෙන් පසු කාලයක නැවත නැවත තීව්‍රයෙන් වෙනස් වෙන ආරමුණකට කියලා හොඳට වැටෙනවා. මේ විදිහට සතිය Tamange කෘත්‍ය හරියට අභිමුඛ කරලා දෙනකට අමතක නොකර තත්ත්වය ඇති කරලා දෙනකොට යෝගාවචරය ඒක වැටහෙන්නේ විද්‍යාභිමුඛ භාව පරිපත්තානා කියලා අතුවාල් සඳහන් කරලා තියෙනවා අරමුණට අභිමුඛ වෙනවා කියන්නේ. විද්‍යෝම අරමුණට මුණ දෙනවා. අපි දන්නවා මේ පොඩි ළමයි ඉන්න ගෙවල් වල මේ ගෙදරට අමුත් එක්ක ආපුවාම ඒ දරුවා ඒ ඇතුලේ හැංගිලා ඉස්සල්ලා උළු ඇස්සේ පොඩ්ඩක් ඉබිලා බලනවා. ඒ බැරි වෙලා හරි ආපු අමුත්තා එන්න බබා කියලා කතා කරොත් එම කුස්සියටම මුත් එක වැඩි ගණන් ගන්න නැතුව පොඩ්ඩක් මුණ පෙන්නලා ටික වෙලා හිටියත් අර දරුවෝ දොරෙද්ද ටිකක් මෑච් කරලා පොඩ්ඩක් ඇඟේ පළුවක් විතර පෙන්නලා බලන්න. එතකොටත් ගාණක් නැත්නම් සම්පූර්ණ දොරකට ගාවෙන්න හිටගෙන බලන්න. ඉතින් ඔයා ටිකේ ටිකේ ටිකේ ඉන්නේ කරකලා ඇවිල්ලා අන්තිමට හරියට අමුත්තක ඔඩොක්කම ඉඳ ගන්න තරමට පහුවෙනට පහුවෙනට අර පෝල ගති නැති වෙලා දඩකොල නැති වෙලා ඍජුවම කතා කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. නමුත් ඉස්සල්ලාම ආපු වෙලාවෙ නම් කතා කිරුවොත් මොන දුන්නොත් පැනලා යන ගැටයක්. ආ එහෙම තමයි අරමුණට ඉස්සල්ලාම හිතානකොට බොහෝම අමාරුයි අරමුණේ අංග සම්පූර්ණ මූණට මොන දාලා හිටියේ. අපි යාන්තම් තමයි ඉල්ලීම කියලා ගත්තත් නැත්නම් ආස්වාදය කියලා ගත්තාම ඒ ආස්වාදය ඉතාමත් ප්‍රකට අවස්ථාව විතරයි අහුවෙන්නේ ඉස්සල්ලා. ඒ ආස්වාදයේ ප්‍රකට අවස්ථාව පෙන්වන්නේ කුස්පරල්ලි මෑදේ. හොඳට නාස්පුඩු පුරවාගෙන අතුල්ලාගෙන යන අවස්ථාව. ඒක අවසාන වෙනකොට ආයෙත් තිබුණ දෝ නැද්දෝ කියන තත්ත්වයට පැටලෙනවා. ඒ නිසා ඉස්ලාම ගෙට ගිය අමුත්තා ඔක්කොම දරුවත් එක්ක එකවරම යාළුවෙන්ට හැදුවොත් ඒ දරුවා තරහ වෙලා යන්න හදනවා වාගේ මුලදි බෑ ආස්වාදයේ මුලැමැදාග කියන ඔක්කොම දැනගෙන ඉතාර දෙනවා. මුලදී ඕන කළ තියෙන කොහොම හරි ආස්වාද අවස්ථාවේදී එක චිත්තක්ෂණයක් ආස්වාදයේ බව දැනගන්න. ප්‍රසවාස අවස්ථාවේ ප්‍රසවාස බව දැනගන්න. මේකට සතනාදී මෙනෙහි කරන්න කියන්නේ. පිම්බීම හැකිලිම කරනකොට පිම්බීමේ තාවත ප්‍රකට අවස්ථාව ආස්වාසේ බඳවා වගේ නෙවෙයි මැද නෙවෙයි. පිම්බීමේ ප්‍රකටම අවස්ථාව අන්තිම අවස්ථාව. පිම්බිලා පිම්බිලා පිම්බිලා අවසානෙට පිරෙන වෙලාවේදී කාටවත් නෑ බෑ කියන්න බැරි එක හොඳට දැනෙනවා. හැකිලිමේ ප්‍රකටම අවස්ථාව මුල. ඉතින් ඉඳලා ගෙවිගෙන යනවා. ඉතින් ඒක හෝ ඉස්සලාම අල්ලගත්තට පස්සේ පහු වෙනකොට පහු වෙනකොට මේක මැද දක්වා ආරම්භය දක්වා පැති වෙනවා ආස්වාද ප්‍රසආසෙන මුල අග දෙකක් අහුවෙන්න පටන් ගන්නවා ඉතින් අපි මොකද කියලා කියන්නේ ඉස්ලාම බොහෝම යාන්ත්‍රමටයි යහුවෙන්නේ ඒ නිසා තමයි මේ වෙලාවදී අපි සීල වෙනේ කරගන්න ඕනේ මෛත්‍රී කරගන්න ඕනේ කායට ඒ ඔක්කොම සූදානම් කරලා තමයි අපි මොකක් හරි ඉන්දීමේ හැකියාව ආස්වාද ප්‍රසාදයේ තමන් ගන්න අරමුණේ මොකක් හරි ප්‍රකට තැනකින් බක්රන ප්‍රකට තැනකින් ප්‍රවිෂ්ඨ වෙනවා ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අන්තිමට මුළු එකම අල්ලා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඒකට භාවික බහුලීකත වෙනකොට ඇති. විද්‍යාත්මක බව පච්චපඨාන කියන එකේ තවත් ගන්න තියෙන අපිට සාමාන්‍ය ලෝකයේ අදහසක් තමයි අභිමුඛ කියලා කිව්වහම මූණට මූණලා කියලා අපි ඔබ සිංහලෙන් බලනවා. අපි අලුතෙන්ම කෙනෙක් කවුරු හරි දැක්කොත් අපි ඒ පුද්ගලයාගේ චරිතේ හිත දකින්නේ මූණෙන් තමයි. ඒ මූණ තියා බලන්නේ නැතුව ශරීර කොටස් පෙන්නුවාට අපිට කවදාකවත් ඒ පුද්ගලයා ප්‍රමාණ කරගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඇත්තට බඳගත්තොත් පේන්නේ. එනිසා හොරු වෙනකොට මේ වගේ වංචා කරන කට්ටිය එනකොට කොහොම හරි ඇද්ද ගහංග ගන්න නැත්නම් කළු පටියක් හරි වැඳ ගන්න. එහෙම වුණොත් පේන්නේ. ඒවලත් අඳුරන්න බැරි. මුඛ භාව, අභිමුඛ භාව කියලා කියන්නේ මූණ බලනවා කියන්නේ. මූණ දැක්කොත් නම් ඒ පුද්ගලයාගේ ඉතාම සුළු වේලාවක් පල්ල වැඩිම තොරතුරක් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන මූණ බැලීම. මූණ බලාන ඉන්නකොට ඒ මූණේ තියෙන අංග ප්‍රත්‍යංග වටහා ගන්නට පස්සේ ඒකේ ස්වභාවය තමයි කාය කරා විහිදෙනවා හිත. ඊතරේ මනස යන හැටි එන හැටි උදකෙනෙද්ද හැරෙනකොට කොහමද ප්‍රියද අප්‍රියද කටහඬ කොහොමද ආදී වශයෙන් එnde එnde එnde එnde අර මූණ ප්‍රධාන කරගත්තා වූ ඉස්තර බලනකොට ඒ පුදුල දෙවෙනි දැසේ ආපුවාම හොකට මතකයි. මේ අසවලා මෙයා මගේ යාළුවා මෙයා මගේ තරහකාරයා මෙයා මගේ પરම්පරාවේ